මහා මාළුන්ක්‍ය පුත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවායේ සදවෝච ධාරේතනෝ තුම්හේ භික්ඛවේ මයා දේශිතානේ පංචෝරම් භාගියානි සංයෝජනානි තේ හේවං මුත්තේ ආයස්මා මාළුන්ක පුත්තෝ භගවන්තං ඒ සදවෝච අහං කෝ භන්තේ ධාරේමි භගවතා දේශිතානි පංචෝරං භාගියානි සංයෝජනානි තේ යතා කතං කන ත්වං මාළුංක්‍ය පුත්ත ධාරේසි මයා දේශිතානි පංචෝරං භාගියානි සංයෝජනානි තේ සක්කාය දිට්ඨින් කෝ අහං බන්තේ භගවතා ඕරං භාගියං සංයෝජනං දේශිතං ධාරේමි විචිකිච්ඡං කෝ අහං බන්තේ භගවතා ඕරං භාගියං සංයෝජනං දේශිතං ධාරේමි සීලබ්බත පරාමාසං කෝ අහං බන්තේ භගවතා ඕරං භාගියං සංයෝජනං දේශිතං ධාරේමි කාමච්ඡන්දං කෝ අහං බන්තේ භගවතා ඕරං භාගියං සංයෝජනං දේශිතං ධාරේමි ව්‍යාපාදං කෝ අහං බන්තේ භගවතා ඕරං භාගියං සංයෝජනං දේශිතං ධාරේමි එවං කෝ අහං බන්තේ ධාරේමි භගවතා දේශිතානි පංචෝරං භාගියානි සංයෝජනානි තේ තස්සකෝ නාම සං මාළුන්ක්‍ය පොත්තමයා එවං පංචෝරං භාගියානේ සංයෝජනානේ දේශිතානේ ධාරේසේ නනු මාළුන්ක්‍ය පොත්ත අඤ්ඤතිත්‍යා පරින් වාජකා ඉමිනාත් තරුණෝපමේන උපාරම්භේන උපාරම්භිස්සන්තේ දහරස්ස හිමාලුන්ක්‍ය පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසේයකස්ස සක්කායෝති පින හෝති කුතෝ පනස්ස uppajjessati සක්කාය දෙට්ඨේ අනුසේතිත්වේ වස්ස සක්කාය දෙට්ඨානුසයෝ දහරස්ස හිමාලුන්ක්‍ය පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසේයකස්ස ධම්මාති පින හෝති කුතෝ පනස්ස uppajjissate ධම්මේසු විචිකිච්ඡාං අනුසේතිත්වේ වස්ස විචිකිච්ඡානුසයෝ දහරස්ස හිමාලුංච පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසේයකස්ස සීලාතිතින හෝති කුතෝ පනස්ස uppajjissate සීලේසෝ සීලබ්බත පරාමාසෝ අනුශේතිත්වේ වස්ස සීලබ්බත පරාමාසානුසයෝ දහරස්ස හිමාලුන්ක්‍ය පුත්ත කුමාරස්ස මන්දස්ස උත්ථානසෙය්‍ය කස්ස කාමාතිපින හෝති කුතෝ පනස්ස uppajjessate කාමේසෝ කාමච්ඡන්தோ අනුසේතිත්වේ වස්ස කාමරාගානුසයෝ දහරස්ස හිමාලෝංක පුත්ත කුමාරස්ස මන්දස්ස උත්ථාන සේයකස්ස සත්තාති පින හෝති කුතෝ පනස්ස උප්පජ්ජසතේ සත්‍යේ සෝභ්‍යාපාදෝ අනුසේතිත්වේ වස්ස ව්‍යාපාදානුසයෝ නනුමාලොංක්‍ය පුත්ත අඤ්ඤ තෙත්තියා පරිභාජකා ඉමිනා තරුණෝපමේන උපාරම්දේන උපාරම්දිස්සන්ති තේ එවං වත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යං භගවා පංචෝරං භාගියානි සංයෝජනානි දේසෙය්‍ය භගවතෝ සුත්වා භික්ඛෝ ධාරසන්තිති තේනහානන්ද සුනාහේ සාදුකම් මනසිකරෝහි භාසිස්සාමීති එවං වන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චසෝසි භගවා ඒතද වෝච ඉදානන්ද අස්සතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ සක්කාය දිට්ඨේ පරයොට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨේ පරේතේන uppannāya ca sakkhāya diṭṭhiyā nissaraṇaṃ yathā bhūtaṃ nappajānāti තස්ස සා සක්ඛාය දෙඨේ තාමගතා අපපටි විනීතා ඕරම් භාගියං සංයෝජනම් විචිකිච්ඡා පරියුට්ඨිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන uppannāya ca vichikicchāya nissaraṇam yathā bhūtaṃ nappajānāti තස්ස සාවිචිකිච්ඡා කාමගතා අපපට විනේතා ඕරම් භාගියා සංයෝජනම් සීලබ්බත පරාමාස පරියොට්ඨිතේන චේතසා විහෙරති සීලබ්බත පරාමාස පරේතේන uppannassaච සීලබ්බත පරාමාසස්ස නිස්සරණං යතහා භූතං අප්පජානාති තස්ස සෝ සීලබ්බත පරාමාසෝ තාමගතෝ අප්පටි විනීතෝ ඕරං භාගියං සංයෝජනං කාමරාග පරියොට්ඨිතේන චේතසා විහෙරති කාමරාග පරේතේන uppannassaca kāmarāgassa nissaraṇaṃ yatā bhūtaṃ pajānāti tassa so kāmarāgo tāmagato appati vinīto oraṃ bhāgiyaṃ saṅyojanaṃ ව්‍යාපාද පරියුට්ඨිතේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන uppannassaca ව්‍යාපාදස්ස නිස්සරණං යතා භෝතං අපජානාති තස්ස සෝ ව්‍යාපාදෝ ථාමගතෝ අපපටි විනීතෝ ඕරම් භාගියං සංයෝජනං සුතවාචකෝ ආනන්ද අරිය ශාවකෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේසු විනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේසු විනීතෝ නසක්ඛාය දිට්ඨි පරයොත්තේ තේන චේතසා විහෙරතින සක්ඛාය දිට්ඨි පරේතේන uppannāya ca sakkhāya diṭṭhiyā nissaraṇaṃ yathā bhūtaṃ pajānāti තස්ස සාසක්ඛාය දිට්ඨි සානුසයා පහේයති නවිතිකිච්ඡා පරයුක්ඛිතේන චේතසා විහෙරති නවිතිකිච්ඡා පරේතේන uppannāya ca vitikicchāya nissaraṇaṃ yathā bhūtaṃ pajānāti තස්ස සාවිතිකිච්ඡා සානුසයා පහේයතේ න සීලබ්බත පරාමාස පරියොට්ඨිතේන චේතසා විහෙරති න සීලබ්බත පරාමාස පරේතේන uppannassaca සීලබ්බත පරාමාසස්ස නිස්සරණං යථා භූතං පජානාති තස්ස සෝ සීලබ්බත පරාමාසෝ සානුසයෝ පහේයතේ න කාමරාග පරියොට්ඨිතේන චේතසා විහෙරති න කාමරාග පරේතේන uppannassa ca kāmarāgassa nissaraṇaṃ yathā bhūtaṃ pajānāti tassa so kāmarāgo sānusayo pahiyati න ව්‍යාපාද පරියුට්ඨිතේන චේතසා විහෙරති න ව්‍යාපාද පරේතේන uppannassaca ව්‍යාපාදස්ස නිස්සරණං යථා භූතං පජානාති තස්ස සෝ ව්‍යාපාදෝ සානුසයෝ පහීයති යෝ ආනන්ද මග්ගෝ යාපටිපදා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානං පහානාය තං මග්ගං සම්පටිපදං අනාගම්ම පංචෝරම් භාගියානි සංයෝජනානි ඤස්සතිවා දක්ඛේතිවා පජහෙස්සතිවා තේ නේ සංඛානං විජ්ජති සේයථාපි ආනන්ද මහතෝ රොක්කස්ස චිත්තතෝ සාරවතෝ සචං අච්ඡත්වා පෙග්ගුණං අච්ඡත්වා සාරච්ඡේදෝ භවිස්සති තේ නේ සංඛානං විජ්ජති ඒවමේව කෝ ආනන්ද යෝ මග්ගෝ යා පටිපදා පංචන්නම් ඕරම් භාගියානම් සංයෝජනානම් පහනාය සංමග්ගං සම් පටිපදං අනාගම්ම පංචෝරම් භාගියානේ සංයෝජනානේ ඤස්සතිවා දක්ඛේතිවා පජහිස්සතිවාති නේතං කානං විජ්ජතේ යෝචකෝ ආනන්ද මග්ගෝ යාපටිපදා පංචන්නම් ඕරම් භාගියානම් සංයෝජනානම් පහනාය සංමග්ගං සම්පටිපදං ආගම්ම පංචෝරම් භාගියානේ සංයෝජනානේ ඤස්සතිවා දක්ඛේතිවා පජහිස්සතිවා තී ධානමේ සම්විජ්ජති සේයතාපි ආනන්ද මහතෝ රොක්කස්ස තිට්ඨතෝ සාරවතෝ තචංචත්වා පෙග්ගුණං චත්වා සාරච්ඡේදෝ භවිස්සති තී ඥානමේ සංවිජ්ජති ඒවමේව කෝ ආනන්ද යෝ මග්ගෝ යාපටිපදා පංචන්නම් ඕරම් භාගියානං සංයෝජනානම් පහානාය සංමග්ගං සංපටිපදං ආගම්ම පංචෝරම්බා ගියානේ සංයෝජනානේ ඤස්සතිවා දක්ඛේතිවා පජහිස්සතිවා තේ ඡානමේ සංවිජ්ජති සේයතාපි ආනන්ද ගංගා නදී පෝරා උදකස්ස සමතිත්තිකා කාකපේයා අත දුබ්බලකෝ පුරිසෝ ආගච්ඡේය අහං ඉමිස්සා ගංගාය නදියා තිරියං බාහාය සෝතං චත්වා සොත්තිනාපාරම් ගච්ඡාමි තේ සෝන සක්කුණේය ගංගාය නදියා තිරියං බාහාය සෝතං චත්වා සොත්තිනාපාරං ගන්තුම් ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සචේ සක්ඛාය නිරෝධාය ධම්මේ දේශියමානේ චිත්තං න පක්ඛන්දති නප්පසේදතේ න සම්තෙට්ඨති න විමුච්ඡති සේයතාපිසෝ දුබ්බලකෝ පුරිසෝ ඒවමේ තේ දට්ඨබ්බා සේයතාපි ආනන්ද ගංගා නදී පුරා උදකස්ස සමතෙත්තිකා කාකපේයා අත බලවා පුරිසෝ ආගච්ඡේය අහං ඉමිස්සා ගංගාය නදියා තිරියං බාහාය සෝතං චෙත්වා සොත්තිනා පාරම් ගච්ඡාමි තේ සෝ සක්කුණේය ගංගායන දයාතිරයන් බාහාය සෝ සංචිත්වා සොත්තිනා පාරංගන්තුම් ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සචේ සක්ඛාය නිරෝධාය ධම්මේ දේසියමානේ චිත්තම් පක්ඛන්දති පසේදති සම්තිච්ඡති විමුච්ඡති සේයකාපේ සෝ බලවා පුරිසෝ ඒවමේසේ දට්ඨම්බා කතමෝ චානන්ද මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පහානාය ඉදානන්ද බෙක්ඛෝ උපදේ විරේඛා අකුසලානං ධම්මානං පහානා සම්බසෝඛාය දොට්ඨොල්ලානං පස්සද්ධියා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිතාරං විවේකජං තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයලේව තත්ථ හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං කේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපේති සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපෙත්වා අමථාය ධාතුයා චිත්තං උපසංහරති ඒතං සන්තං ඒතං පනේතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්බෝ පදේ පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සෝ තත්ත්‍යතෝ ආශවානං khයං පාපුනාති නොචේ ආශවානං khයං පාපුනාති තේනේව ධම්මරාගේන ථාය ධම්මනන්දියා පංචන්නම් ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕවපාතිකෝ හෝති ත්‍ත්ථ පරිනිබ්බායේ අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාං අයං චිකෝ ආනන්ද මග්ගෝ අයං පටිපදා පංචන්නං ඕරං භාගියානං සංයෝජනානං පහානාය කොනච පරං ආනන්ද බෙක්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම්තේ තේ සුඛං ဒ ුතියං ඥානං තේයාලම් තතියං ඥානං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයදේව සත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේයාලම් අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාං අයං තිකෝ ආනන්ද මග්ගෝ අයං පටිපදා පංචන්නම් ඕරම් භාගියානං සංයෝජනානම් පහනාය පුනච පරං ආනන්ද බික්ඛෝ සබ්බසෝරූප සංඥානං සමතික්ඛමා පටිඝ සංඥානං අත්තංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති සෝයදේව තත්හ හෝති වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං පේයාලං අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකා අයං පිකෝ ආනන්ද මග්ගෝ අයං පටිපදා පංචන්නම් ඕරම් භාගියානං සංයෝජනානං පහානාය වනච පරං ආනන්ද බික්ඛෝ සබ්බසෝ ආකාසානංචායතනං සමතික්කම්ම අනන්තං විඥානන්තේ විඥානංචායතනං උපසම්පජ්ජ විහෙරති තේයාලම් සෝ සබ්බසෝ විඥානංචායතනං සමතික්කම්ම නත්තේ කිංචේතේ ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති සෝය දේවතත්ථ හෝති වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ කරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනෝපස්සති සෝතේහි ධම්මේ හිතෙත්තං පටිවාපේතේ සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපෙත්වා අමතාය ධාතු යා චිත්තං උපසංහරති ඒසං සංසංගේ සම්පනේතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බෝ පදපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සෝ තත්ත්ථිතෝ ආසවානං පයං පාපුනාති නොචේ ආශවානං කයං පාපුනාතේ තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පංචන්නම් නෝරම් භාගියානම් සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායේ අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකා අයං කෝ ආනන්ද මග්ගෝ අයං පටිපදා පංචන්නම් ඕරම් භාගියානම් සංයෝජනානම් පහනායාති ඒසෝචේ බන්තේ මග්ගෝ ඒසා පටිපදා පංචන්නම් ඕරම් භාගියානම් සංයෝජනානම් පහනාය අත කිංචරහි ඉදේ කච්චේ බික්ඛෝ චේතෝ විමුක්තියා ඒකච්චේ බික්ඛෝ පඤ්ඤා විමුක්තේ නොති එත්ථ කෝතේ සාහං ආනන්ද ඉන්ද්‍රිය වේමත්තං වදාමේති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ වාසිතං අබිනන්දේති මහා මාළුන්ක්‍ය සොත්තං චතුත්තං